නැසිරෙන දෙවන් තමයි අපි සාස්වති කඩ සතන් ආරම්භ කරන බලාපොරොත්තු විදිහට මේ විලාවට දැක්ක බලාපොරොත්තු ප්‍රශ්න පිළිබඳ ධර්ම සාකච්ඡාවක් කියන්නේ මාතෘකාවකදී සමන් කිසිවක් නිවැරදි කිරීමක් කරන බලාපොරොත්තු වෙනවා ධර්මයේ බඩුමේට දීගාවට හම්බෙන දවසේ දැන් මම හිතන්නේ නිවේදනය කරපු විශි එක කියලා විශේෂයෙන්ම පසුසුප්පෝයට නිසා මට සිදුවෙනවා ඒක ඉලක්ක කරගන්න ඒක විශි අක වෙනද තමයි කරන්නේ විශි අක වෙනද ඉලක්ක හම්බෙන විදිහට මේ කරපු අනවශ්‍ය දෙයක් වෙනස් කරලා තියාගන්න අපි නිසා විශේෂයෙන් දිහාම වෙන හේතු වෙලා තියෙන විශේෂකක පස්සොස්සක පස්සොස්සක විශ්ේ. ඉතින් අපි මේකට මේ සම්බන්ධ බොහෝ දෙනා සාකච්ඡා කරන දන්නා සාකච්ඡා කරනවා නිසා ඒකේ ලකුණක් විදිහට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ දේශවත් මම ආරාධනා කරනවා ප්‍රශ්න සාකච්ඡා වල පිළිගැති අතරමඟදී තියෙනවා ප්‍රශ්න අහන්න කරන්න ඒවා පැකිලා ඉදිරිපත් කරන විදිහට ඒ වෙනකන් අපි ලිඛිත ප්‍රශ්න දෙකියා අතන දැනෙන ප්‍රශ්න දෙක නිසා පිට දීර්ඝ වශයෙන් ආරක්ෂා කරන්න වෙන්නේ ලබා කාලය හිතන කටයුතු කරන සිද්ධ වෙන්නේ. ගාතර ස්වාමීන් වහන්සේ අංගස්න විඥානයේ සාවරක් පැහැදිලි කරමින් කරනා ඉලා සිටිනේ අනිමිත්ත හා සම්බන්ධද පැහැදිලි කරන්නේ. මේ වගේ කියනකොට මට ඉගියක් වෙනවා පරිදර්ශන විඥානය කියන එක නිවන් දක්ව විඥානය කියලා කියනකොට නැත්නම් පරිලේ රහිත විඥානය ප්‍රකෘති විඥානය නොකෙසි කිච්ච විඥානය කියලා ඒක දක්වන සර්වඥාන්සේ වනිවිත අපහිත සුද්ධ කියන වචන ගා පාවිච්චි කරනවා ඒක අනිමිච්ඡ කියලා කියන්නේ නිච්ච සංඥාවට විරුද්ධ පක්ෂේ. නිච්ච කියලා කියන්නේ නිමිති ගන්නවා. එක දෙයක් දෙතරක් දැක්කොත් විතරක් නිමිති ගන්නවා. එක දෙයක් දැකෝ ගන්න නැතුනම ඒක අපි නිමිති ගන්නෑ මතක කියන්නේ. ඒකට ආයෙ මතක් කරගන්න බෑ. එක දෙය දෙතුන් දෙතරක් දැක්කොත් තමයි අපි ඒකේ අංග ප්‍රත්‍යංග ව්‍යංජනා ව්‍යංජනාගේ මේකමයි නැරද කියලා අඳුරාගෙන ඉඳලා ලකුණු ගන්නෙ. අනිත් තරම් චිත්තක්ෂණයක් තිබිල තවත් එක්කටපත් නොවි යමක් සීඝ්‍ර වෙනස් වෙනවනම් ඒක අපිට මතක තියන්න අපි ලකුණු ගන්න වෙලාවක් නැහැ. නිමිති වෙන්න වෙලාවක් නැහැ. ඉතින් සංඥා වේදිත කියන එකේදී කියලා කියන සංඥා වේදිතේ නැගිටපු ගමන් එතකොට ප්‍රාණාගාමී පරස්පේ නැත්නම් නැක්කපු ගමන් පේන්නම අනිත්‍ය පරිත සුඤ්ඤත තමයි තුන තමයි අවදි වෙන්නේ. මේ කියන ලෝකෙට නෙවෙයි අවදි වෙන්නේ ඊටදී ඒක විවිධ දක්වන. ඒක නිත්‍ය සංඥාවට විරුද්ධ අදහස් තමයි නිත්‍ය සංඥාක නිවිති ගන්නවා. අනිමිච්ච සුඛය තමයි පණියේ දුකට විරුද්ධ යන්නේ මේක ඒක වෙනකොට අප්පනිහිත සැලසුම් කරන්න දෙයක් නැහැ කියලා තේරුම් පණිවිඩයක් සැලසුම් කරන්න දෙයක් නැහැ. මේකමයි ඊගා චිත්තක්ෂණය පහුගියේ තේක ඒ නිසා අලුතින් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ වෙනස් කරන්න දෙයක් නැහැ ඔය ඉන්න එකයි මේකමයි මේ සාය පණිවිඩේ බලාපොරොත්තු නැහැ. අපේක්ෂා නැහැ. මේ ජීවිතේ කියන සිලිලාරයක් හිතේන මේ මොහොතම ඊගාමෝත ගැන ගියේ එකක් එහෙමයි කියන ඒවත් රසයෙන් රක්ෂණය. මේ මාර්ගී සංකල්ප වල වැඩි සලාපදින වැඩි ඇටයක් වගේ ඊගා වැඩි ඇටයක් එක වෙනසක් නැහැ. ඒක අපණ්ඩ සිංහත කියලා කියන්නේ මේකේ සංසන්දනාත්මක වටිනාකමක් මොකේකවත් තියෙනවා තමයි ඒක හරියට මොලේ තියෙන ගංගාරි මොලේ තියෙන වතුර බිඳුවක් අනිත් බිඳුවත් එක්ක වෙන් කළා අම්ම ගන්න යන්නේ නැහැ ආයෙට ගියහම අරකට බිඳුවේ මේකක් බිඳුවක් මොලේ තියෙනවා නම් වතරන් කැටයක් උන්නේ නැහැ වටිනවා මොලේ තියෙනවා නම් වෙන වෙච්ච වෙන විශේෂයක් අනිත් පැත්තට සාපේක්ෂ වටිනාකමක් තියෙනවා කියන්නේ ඔක්කොම නිකන් වාතේ නිකන් හම්බෙනවා ඒ නිසා වාක්‍ය අපිට ශූන්‍යයි නිකන් හම්බෙන්නේ අන්‍යගේ මනමාගේ හැඟීම ආත්ම සංඥාව කොටු කරගන්න සීමා කරගන්න මරියා සීමාවල් දාගන්න ඒවා කැඩලා ගියාට පස්සේ දේවල් නැතුව නෙවෙයි නමුත් තරකටදී මේක ගන්නේ තෝතෝ ඉන්න දැන ඔක්කොම එක සමානයි අන්නේ විදිහට ශුන්‍ය කියන ඒකානිදස්ම විඥානේ බොහෝම කුච්ච විස්තර වෙනවා අනන්ත කියන පදේ විස්තර කරනවා අනන්ත සත්‍යතු බලං විඥාන අනිදස්ම විඥානේ නිවන නිවනට සමාන ආත්ම පද වශයෙන් තමයි ගන්නේ හැබැයි මුලින්ම භාෂා විචාරකත්වයේ සහ භාවනා ගන්න නැත්නම් මේකේ අර්ථ ඡායාව තියෙන්නේ සිගනට මේක අපිට සමාන ආත්ම පද විදිහට ගන්න පුළුවන් අපිට මන මනං මනෝ මන චිත්ත විඥාන කියන පදවල හොඳ අර්ථ ඡායාවක් තියෙනවා නමුත් අපි සාමාන්‍යයෙන් ඔය ධර්ම සංගණක කරනවා කියන සමාන කරමු. ආනාපාන සති භාවනාවේ ඊටීමේදී වඩා ප්‍රකටන වශයෙන් ආස්වාදයේ ඉස්සබාගෙන හිත සමුත්තිමත් කිසිවක් නොදෙනිය පැත්තට යන විට හිත නාස්කාග්‍රේ හෝ නාසය ඇතුලේ වෙනත් තැනක යොමු කරනවා දැනෙන්නේ. මේ සාධාරණ ලක්ෂණයන් දැන් පැහැදිලි කොට දෙමින් ඉස්සබාගෙන ඉලා සිටිනවා. ඒක මම හිතන්නේ ජීවිලා නැහැ. අපේ ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත කියනකොට පොඩටම මේක මතක් කරා ඉච්ච සමාධිගත වෙනකොට මම මැත්තේ කියන දැනුම මොලේ මැඩක මැදට යනවා වගේ තියෙනවා. ඉන්දියම කීම කරන එක්කනාගේ උදර චලන නාඩිය දිහාට මේ පපුවට දිහාට වගේ මැදියක් වෙන්න පටන් ගන්නවා. ඒක ඇකිල්ල ඇකිල්ල ඇකිල්ල කියන මැදට එනවා. මම මැත්තේ කියන ආනාපානෙ දැනීම උදේට සත් සමාධි ගන්නකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මුලින් මැද තැනකට එනවා වගේ දැනෙනවා. සමහර විටක එගින යනවා වගේ දැනෙනවා. ඒ නිසා අජත්ත වෛද්‍ය දීන මේ ධූරේ සම්තිකේ කියන මේක මේ හොල්මන් වගේ සර්වඥාන්සේ පෙන්නලා දීලා තියෙන කොරසාකාරයෙන් පෙන්නන නිසා මේක වෙන්න පුළුවන්. මේක වීම දියුණුවක් එළියට යන වැරදිලා කියලා එහෙම කියනවා. මේක විය හැකි ස්වභාවික ලක්ෂණයක් කියන්නේ. මේක අහලා තියෙන්නේ තේමයි. මේ සාධාරණ ලක්ෂණ දෙක පැහැදිලි කර දෙමින් කවුරුන් ඉන්නා සිදුවේ මේ පැහැදිලිවම වෙන්න පුළුවන් කියලා කියනවා. ගෞරවයේ පංචපාදන ඛණ්ඩ ධර්ම හේතුඵල බවක් විඥාන හේතුඵලව දන්නේ. ඒ වගේම රූපයක් අනිත්‍ය හේතුඵල දෙයක් බව දන්නේ. පෙරපදී කර්මකාර නිසා ලැබුණ මේකය ආහාර ප්‍රත්‍ය පවතින බවක් නාම දින බවක් නිසා මේ කිසිවක් නැතුව දන්නේ. ඒ මේ නාම රූප දෙක මෙසේ හේතුඵල ධර්ම සානම්. මේ හේතුවක් නැති කිරීම නිරෝධ කළ හැකි වෙනවද? වේදිකමේදී ඉස්සෙත් භාවනා කිරීමේදී සැලීමේදී හිත උකට උකට ගොස් දුරකින් හරියට වතුර විදිහට වතුර විශ්ලා වගේ විශ්ලාගිය කිස් බවක් තිබුණා ඒකයිකට ප්‍රශ්නයක් අසෙන්නේ ප්‍රකාශනයක් වශයෙන් කියන්නේ නමුත් මේ කුලිකේ මූල ධර්ම විතර කළා පස්සේ ඉන්දර්ශනයක් දෙනවා ඉස්සෙත් භාවනා කරන බැලීමේදී හිත උඩ උඩට කියලා මොකද්ද ඉත්තනේ උඩයට කියන්නේ ඉත්තනේ උඩයට කියන්නේ උඩත් එකයි අපත් එකයි. ඈත විස්තරات නගර විස්තරات කියලා ඒවා තේරම සංඥා. ඒවා තේරම හිතින් ගත්ත උපමා. ඉතින් අපි දන්න දෙයක් කාටද කියන්න ඕන ආය බාධාවට එන්නේ ආය අහුව. ඒ නිසා ආය කියනවා ඔබට ගියා වතුර විද කුසිකර වගේ විචිලි පැටලී යයි කියලා. ඉතින් විචිලි පැටලී ගියා තාපෝ වේද පෙරකුණා ඒකේම දෙකක් තමයි. ඈත විදියට ළඟට ආවත් ඒකත් ඒකේම දෙකක් තමයි. ඒක නිසා මේ හිස්වක් නෙවෙයි. මේ කතා කරන්නේ හිතේම කියන මොකද්ද? හීනයක් විතර. මේක දහස්වර වෙනවා. දස දහස්වර වෙනවා. එතකොට මේක සත්‍යම කියනවා. එක දෙක වෙනකොට සීලාවේ තියෙනවා, කල්පොලේ තියෙනවා. එහෙම දහස්වර වෙන භාවිත බහුලීකරණය කරනකොට මේක ඇත්තනම් නතර වෙන්නේ නැත්නම් විශ්ලේෂණය. මේ වගේ වෙනවනම් මේක හානියක් වෙන්නේ බහුලීකත කරන්න කියලා කියනවා. නැවත නැවත මේ දෙයකම වීම සඳහා අනුග්‍රහ දක්වන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ අධිසෝවාන්සේගේ දේශනේ බොහෝ තැන් සාහනාදී අපෙන්නේ සිටින. හොඳ හුස්ම නොදැනී ගොස් දැනීමක් පමණ වෙනවත්තාදී විඥානයේ ස්පර්ශ වෙන තැන අනුව දැනීම ඇති බව සිතේ කිවි. ඒ ඇතිවි නැති යන බව දැනි. මෙසේ එලෙසම ස්පර්ශ සඳහා නැති වෙන අන්තිම බැලියට සුවේ. පිටි බොහෝ වෙලාවට ශරීරය ඇලවි යන ලෙස දැනි. ඒ තමාට අවශ්‍ය නොවන බව අවන්ත නොවන ඒකම අවශ්‍ය ලෙස දැනෙනවා පැලිනවා කැරකෙනවාක් වෙන්නේ නැහැ. ඒ ශරීරයේ කෙලින් කරනවා ඒ කෙලීම ජීවිතයක් වාදයි සිටි. සමහරක බොහෝ හැපි වලින් පසු ආරෝපණයක් සමග නිශ්චලතාවයක් ඇති. ඒකට අපතෙන් පසු උස්ම ගන්නවාද නැත්නම් ආරෝපයේද යන දැකී බැනීම ඇති වේ. ඒ විදිහට බලා සිටිනාද එහි නැතිවීම බැදී යුතුද? කියත බොහෝ වෙලා ඉඳගෙන සිටීම නිසා කකුල හිරැටි වේදනාව වෙනදී. එලෙස විට කෙනෙකු කෙනෙක් එලෙස පිටකෙනු පිටකෙනුසේ බලහින්ද ඉවසන්ත මහත්න ඉරිය වෙනස් කර නැවත පළමු සිට මෙහෙය කිරීම වලට යෑමේ යම් මෙම ගමන නිවැරදිව පහදා කර දෙන්න සාදා දෙන්න ඔබ වහන්සේට පිළිසිදු වේවා ඉතින් මට මේ කියනකොට හිතෙන්නේ අපි අර මෙහෙවි නැති කරලා සහනාතලා මෙහෙවීමක් නෑ වෙන දෙයක වෙන්න අරින්නේ ඉතින් යම් ප්‍රමාණයක සතිය සමාධිය ආදී වුණාට පස්සේ තමයි නැත්තම් අපි ඒක සැලෙනවා සති සමාධිය ආවට පස්සේ තමයි හිත ආදී වෙනවා සම්පති කර වෙනවා ඒක පස්සේ යන්න දෙන්නේ නමලීට බයික් එකලා බැලන්ස් එක නැති කක්කල් අපි හැන්ඩල් එක අල්ලගෙන යනවා හොඳට බැලන්ස් එක පස්සේ හැන්ඩල් එක අතට ඒ බයිසිකල් එකට යන්නේ. ඒක උඹ හොඳ විශ්වාසයක් තියෙන බයිසිකල් වලින් පුළුවන්. ඒ නිසා වෙනකන් හැන්ඩල් ගන්න. ඒකෙන් ගැටි කියලා. ඒකෙන් භාවනාව පටන් ගන්න කාලේ ගැටි ලෙස හොරක්. මේ කරන දෙන්නේ කාගේ හැටි. මුදුනේ මුදුනාට පස්සේ හැන්ඩ් එක අතල්ලා යනවා. අනේ හැන්ඩ් එක අතල්ලා ගියාට පස්සේ ධාතු ගුණ ඇවිල්ලා වැඩ පෙන්නනවා. වායු ධාතු ආවට පස්සේ සලනවා ධර්ම. ආපෝ ගුණ ආවට පස්සේ වැඩි වෙන ගැටි පිළිවෙත් ගැටි පෙන්නනවා. තේජෝ ධාතු ආවම උණුසුම් සිසිල් ගැටි පෙන්නනවා. පඨවි ධාතු ආපම බර හැල්ලු සුදු ගොරෝසු තද මෙලෙක් නැති පෙන්න. ඒ පෙන්නන්නේ මේ කය සාක්ෂි කරගෙන. කය සාක්ෂි කරගෙන පෙන්න ඒකට අපිට ඉන්නේ කට හෙල්ලෙනවා, කන හෙල්ලෙනවා, බඩකට වෙනවා, උණුසුම වෙනවා, රත් වෙනවා කියලා අර පේන උණුසුම මගේ කරගන්න. හදනවා ඇඟට කැලක් දානවා. ඇඟට කුක් කුණ්‍යලක්. ඉතින් අපි ලොකු සාමනාච්චෙක් කියනවා, ලොකු පඬිසක් කියනවා මේක උණුසුම උණුසුම් බවක් කියන්නේ. කුණුසුම් ස්වභාවයක් විදිහට කුණුසුම් තාලයක් විදිහට ගන්න කටට බඩට සම්බන්ධ කරගන්න නැතුව කටට සම්බන්ධ කරනවා කියන්නේ සමුදේට ආයේ හත දෙනවා ඇත්තට මෙහෙම තමයි දැනෙන්නේ දැනෙන්නේ කටේ යනවා ඇගරන්නේ යනවා වමට යනවා දකුණට යනවා මේ සැලෙන් බව විතර දකින්න පුළුවන් නම් බදල්ලා කුලකට වෙන්නේ එකයි මේක සැලෙන්නේ එකයි සායද සැලීම ඇතුළේ සැලීම එකයි මොන විශේෂයක් නැහැ කුණුසුම් සිදෙන එකකට කනවත් වෙනවා බඩවත් වෙනවා කියනට වැඩිය රත් වීම රත් වෙන ස්වභාවය රත් වෙන භාවය රත් වෙන තාවේ ධර්මතාවය දැක ගන්න පුළුවන් නම් මේ ශරීරය පරිශනාගාරය මේ පරිශනාගාරය වැඩේ කිසි කෙරෙන්නේ කරන්නේ නෑ හැබැයි වෙන දේ විඳින්නේ කියලා නිරීක්ෂිතේ අන්නේ පුරස්තව ගණන්ගේ ශරීරය ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් වශයෙන් හුදු බලන්නේ නම් මේ ලෝකෙ හොඳම ධානකතියෙ තියෙනවා අපි හරියින් දැක්සයි දස ගානක් තියෙන ෂේප් වෙලා දියෙන්නේ. ඇසිස්මස්ට් එකේ කියන ටිකක් පෙටි. ඇසිස්මස්ට් එකේ දෙන්නේ කියන පණ දෙන්න කොහොමද? මෙතනදී දස ගානක් තියෙන ඇසිස්මස්ට් එකේ පණක් දීලා ශරීරයක් දීලා බලනකොට උගලන් ගන්නකොට ඇඟ වැන්නේ නැහැටි. මේක තමයි ලෝකෙ තියෙන ලොකුම දාන. ඒකයි දීන දෙන්නේ ඕක තමයි අපි දස දානස්ති පුරුදු කරන්නේ. මේ සැලෙන කොට උන් වෙච්චාවයි කියන මම නෙවෙයි මගේ නෙවෙයි සැලෙන හැටි බලන්න. ඒ කියන්නේ ප්ලේන් එක ඔටෝ පයිලට් එකේ දාන. නැත්නම් Taman කාර් එක එලවනවා වෙනකොට චෝක ඩ්‍රිවන් කාර් ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර් කියන තමයි සීට් එකේ වාඩි. සමහර සීට් එකේ වාඩිලා કોઈ ඩ්‍රයිවර් කියන ක්ලච් කරපම් බ්‍රේක් කරපම් වම දකුණ බැක්සීට් ඩ්‍රයිවර් කියන. ඒ ඩ්‍රයිවරේ ප්‍රොෆෙෂනල් ඌ එන්නේ. මේ ඉන්නේ නේද ඒ කියනවා මේ මහත්යර මහත්තුකම දෙන්න ඩ්‍රයිවර් කම ඉවර කරන්නේ. ඉතින් ඩ්‍රයිවර්ට සොරි කියලා කියනවා. ඌ ප්‍රොෆෙෂනල් සෝක. අපිට බෑනේ මැෂින් එක එහෙම ධාතුන් බාර දීම පැත්තට වෙන්න. තාම වෙන සිග්නල් දාපන් බ්‍රේක් දාපන් අරකන් කියන්නේ ඒ මොකද ඒ තරම මේක මම කරගෙන මේකේ වැඩ පෙන්වන්න කියනවා. ඒක රඟපාන්න කියලා කියන්නේ හරිය ලස්සන මේකෙදි පේනවා. ඒක යන්න යන පැත්තකට බලන්නේ. මම නැවතත් කියනවා මේ කරන්න පුළුවන් මේ සත්‍ය සමාධියෙන් ආර්ය ඒකකට කලින් උපදේශයක් ලැබිච්ච එකකට සුතවත් සාවිතිය උපරා. අනිකුල්ලන් වෙන්නේ ඇගේ පාන්නේ නැතුවා. අනිකම් මේ මොකද කෙනෙක් කරනවා මේ භූත දෝෂ කියන ඇත්තටම භූත දෝෂ තමයි හතරමා භූතයන්ගේ දෝෂ. සමහර වෙලාවට යාග හෝම කරනවා. සමහරුන්ට ශබ්ද ඇහිලා පේන කියන. සමහර අනු හේ කරන්න යනවා. සමහරුන්ද ඉස්සරහට පේන. මට කියන්න පුළුවන් අපරාධ මේ වටිනා ශිල සම්පත්තිය විනාශ කරනවා. මේ වෙන දෙයක බලලා මේකට කාටවත් කියන කොමිට් වෙන්නේ නැතුව මේක දහස්වර බලන්න පොළුත් මේක දහස්වර දකින්න අඳ ඇහැකි. මේක නිතරම ආහඳ බීරි කණකි. ඒකයි බුදුහාමුදුරුවෝ මේ රෞද්‍රෝත් රැකලා ගන්න එක අහිංසක අපිට කිව්වේ. ඒ මේ අමුතු භාෂාවක් මේ කතා කරන්නේ. අනිත් ධාතු ගුණයක් කරනවා. ඒ වෙලාවට දෙන්න පුදුමාකාර දානක පිටමක් ඕනේ. පුදුමාකාර බුද්ධ දෙයක් ඕනේ. පුදුමාකාර ධර්මතාවයන් පිළිබඳව ඇදහිල්ලක් ඕනේ. ආනින් වෙනකොට තේරෙනවා මේ වැඩි මේ විදිහට තේරෙන එක මේ ගෞතම බුදු සාසනේ මෛත්‍රී බුදු සාසනේ වෙනසක් නැහැ කොතනද කොතන. ඊගා බුදුහාමුදුර එනකන් ඉතින් ඔය ටික උනේ නැත්නම් වැඩන්නේ. දැන් මේ බුදුහාමුදුරගේ කරනවා නම් දැන් කාලේ. ඉතින් මේ උගුරු මේ බුද්ධ ශාසනේ මෛත්‍රී බුද්ධ ශාසනේ කුලියට දෙන්න හදනවා මේ මොනවද මේ දැන් තියෙන අර මේ කල්පදු ක්‍රමවලදී මම කියන්නේ ලීස් කපු ඊගාගේ දේශයෙන් යන ගුණක් දෙලින් යන පුළුවන් නැත්නම් බුදු වෙන්න කල්පනා කරනවා මේ ඔක්කොම තනි වචනේ අප්‍රමාද සමාන අප්‍රමාද කියන කරනවා නම් දැන් නැත්නම් කතාවක් කරනවා නම් දැන් නැත්නම් ඒක කරන්න හොඳම තැන තමයි මේ ධාතු මනස්කාර සංස්කාරනේ. එතෙන් මෙතනින් හැම කෙනෙක්ම ගිහිල්ලා තියෙන බව මම දන්නවා. කිසි කෙනෙක් ඔක්කොම ආපහු ගෙදර යන්න හදනවා කර්ම නුදු සමන් ගියේ ගමනේ තියෙන රාක්කකට වැටිලා අපි අවුරුදු 20ක් භාවනා කරලා තියෙනවා පොඩ්ඩ කණිකම් භාවනා කරලා තියෙන්නේ. ඒ භාවනා කරලා ප්‍රතිඵලනොත් කරනවා. ධාතුන් කියනවා අපිට මායින් කරන එකක්. ඒක නිකරම ඒක එනකොට පස්සට ගහන්නේ තමයි මම යන්නේ. මම කරන්නේ ඒක කොන්දා. මම කරන්නේ ඒක බාධා. ඒ චෝපදීන කාර්යක වගේ නැත්නම් උපපයිතින් කාලෙකට යන්න නම් සෑහෙන කැපකිරීමක් ශ්‍රද්ධාවක් ඒ ධර්මයේ අහලා පරිපූර්ණ ගතියක් තියෙන එක දවස් ටික වෙලාවක් හරි ගන්න මේක යන්න ලැබෙනවා. එදාට විතරයි කාය සමබර වෙන්නේ එදාට විතරයි හිත සමබර වෙන්නේ ඒක තමයි හීලින් හෙට් එකේ ඉන්න පටන් ගන්න සෝසේවාව පටන් ගන්න එතන. ඒ නිසා මේක මට කියන ඉදිරිපත් කරලා තියෙන වචනක් හොඳයි. කියලා තියෙන කතරේ මුල් ටිකේ වරද්දලා කියන වචනවල උස්ම නැදීගොත් දැරීවමනක් වෙන අවස්ථාවේ විඥානයේ ස්පර්ශ වෙන තැන අනුව මොනවද මරගන්න විඥාන ස්පර්ශ වෙන තැන එහෙම දැන් ඇත්තේ නෑ ලෝකේ සිතරේ මම දුක් කියන අරමේ මම කියන වචන පාවිච්චි කරනකොට විඥාන ස්පර්ශ වෙන තැනක් නෑ ස්පර්ශය පහළ වෙන තැන විඥානය පහළ වෙනවා කියනවා ඒ ඒ වචනේ ටික නැත්තම් ලියලා තියෙන ක්‍රමය හොඳයි ඒ කියන්නේ මේකට තව එකක් ඒ ප්‍රශ්නයක් වගේ ඉදිරිපත් කරන්නේ ඒ කියන ප්‍රශ්න කරුකට උත්තර දෙන්න කියනවා සමාධියට වේගෙන යනකොට ඒක පුරා ඉදිරියට දුවනවා ඉදිරියට වෙනවා හිරිතිවිල හිරියනවා වගේ ඒ වගේ ලකුණු වගේ තියෙනවා ඒත් මානසිකාරෝ පැහැදිලි දර්ශනයක් දෙනවා මේ වේදනා පටන් ගන්න අපිච්චන්නේ අවිචාරිකා වේදනා දැනෙන්නේ ප්‍රබාන කම ඇදලා ඇදුවා වගේ අපේ හැම මෙතර මේවා තියෙනවා අපි දන්නේ නැහැ අර වෙලාවට ඇම්ප්ලිෆයි වෙලා තියෙනවා කන්සිලු නාස්තික මුල ඇහැ මුල නියපොතු වල මේ තැන් තැන් වල වෙනම වැඩ වගේ කරනවා තියෙනවා කූඹි දිනනවා වගේ වැහැලා වතුර වැටෙනවා වගේ හිරිතිවිල යනවා වගේ ඉතින් සමහරට ඇද්ද කරලා බලනවා උනේ තරම් හතයනවා තියෙනවා එතන මේ ඉදිකට මේ බ්ලේඩ් එකේ හිමිය කපාගෙන යනවා වගේ තියෙනවා කරලා බලනොත් මේ කිසි කෙනෙක් නෑ මෙතන ඇත්තේ වන්න බල නැති කෙනෙක්. බැලුවට පස්සේ ගොබාගේ දැක්කේ ආයෙ ඇති වන්න බලන්න. හොඳයි ඒක ප්‍රශ්නයක් නෑ මොකද තමයි ගන්නවා මේ හිතට ඕනේ නම් ඕන දෙයක් කරලා දෙන්න පුළුවන්. එතකොට මේ මලක් තර වෙනවද මధుරේ කනද සමනලෙක් වහනවද කියන එක මොකක්වත් නැතුව ඉතර කරලා දෙන්නවා. මధుරේ කහපේක සමනලෙක් කියලා දෙන්න දෙන්න. ඇත්තට ඇරියට පස්සේ තේරෙනවා හිතේ දෙන්නේ වෙනස්. පස්සේ පස්සේ දෙක නෑරම කියන්නේ. ඒක තමයි මම කියන්නේ සැක කියන්නේ. දාහනේ කියන්නේ ඉතින් මේක මේ පිටිකට දුනා ඉතිරට වගේක මම කියුවා පරි කඩලා ගන්න නිසා මම මොකද කියන්නේ සම්මසන ඥාන අවස්ථාවේදී මහජීවයේ ලෝකෙම කියන විශ්ව ඔක්කොම එකතු කරලා තියෙන හැම යෝගාවතෙක්ම කියපුවා ඒ සම්මසන අවස්ථාව විස්තර කරන කියන ඔබේ භාවනා කරන යෝගාවතර මෙන්න මේ මේ වචන ටිකක් කියාවි ඒකෙන් මේ අදහස් කරන්නේ මේකයි කියලා හිතට ගන්නයි කියලා ගුරුතුමෝ අත්පොත කියනවා. දැනගන්න ඒකෙන්. ඒ එහෙම ගුරුවරේ ගෝලයා එක කියනකම් සම්මතනාලිට කියන හැටි එක නෙවෙයි කියන්නේ. එහෙම ගිය කට්ටිය මෙන්න මෙහෙමයි මේ අත්දැකීම කියලා දෙන්නේ කියලා ලෝකේ හැම කෙනාගේම කමතාන් සිද්ධකම් වෙනකොට අයිතු කරවු අත්පොතක්. ඒක ඒ දවසලේක කර්මස්ථානාචාරී පරිවේ දෙනවා කියලා පොතක් වෙන අතට කියලා බලන්නේ කියලා අත්දැකීම අතර නෝම් එකක් නැත්නම් සම පොදු සමීකරණයක් හදලා ගන්නවා. ඒත් තමයි ඇත්තටම කියනවා නම් සමාධි විපස්සනා සමාධියේ හොඳ මේ යන්නක් තියෙන වෙලාව වෙනවා. ඒ වෙලාවේ එකක් තියෙන ඒ තමයි නේද මේ එකක්වත් නොදැරිය ඇති නෑ කියන්නේ. ඒකයි භාවනා විදිහට දැනගන්න තියෙනවා. නොසිතුවිරු වෙනවා ඒක වෙනම කතාවක් බලන්න ඉතින් බලන්න. ඒක ගැම්ම දෙන්නේ. ඒකට දහිත දෙන්නේ. මේක ශ්‍රද්ධාව දෙන්නේ වෙන දෙයක් වෙච්චාම මම යනවා. ඒක මම පුච්චේන ඉතිරි ගමන යනවා. මේක කල්පනා කරනකොට තමයි ස්වාමීන් වහන්සේ පැක්ක සමාධිය සහ විපස්සනා සමාධිය දෙක සෝරා දෙමින් ඉතා යථාර්ථ ඉලා කිවි. ඇත්තටම පැක්ක සමාධිය සහ විපස්සනා සමාධිය කියලා කියන්නේ ආනන්දේ දෙකටම එක නමය කරනවා. ක්ෂණික සමාධිය හේම සමාධියේ පරිවර්තනය ප්‍රවෘත්තිය පැවැත්මකම තමයි විපස්සනා සමාධිය කියන්නේ මේකට සාපේක්ෂව වෙන තමයි සමත සමාධිය. මෙහෙම ප්‍රශ්නේ අහන්නේ වගේ සමත සමාධිය විපස්සනා සමාධිය පැහැදිලි කරනවා. ඒක සමත සමාධිය ආරම්භන උපධානය කියලා කියනවා අරමුණකට බැස ගැනීම කියනවා. ශරීර සමාධිය කියන්නේ එනෙන් ආරමුණ සූම දෙනවා. අරමුණ ශීක්‍රයෙන් වෙනස් වෙද්දී එනෙන් ආරමුණට උඹ වෙනවා. ඒක සමත සමාධිය කියන්නේ හිතවල තියෙන ටාගට් ලෑල්ලකට විශ්ලේෂණය කරනවා. විපස්සනා සමාධිය කියන්නේ බණින සතාට පින්බද වෙන්නේ. ඒ විපස්සනා සමාධිය සතාට වදින්න පටන් ගන්න වෙලාව වෙනවා. පින්බට වදින්න. එතකොට ඒකට කියන ආරම්භක අස්කුදික්ෂණික සමාධිය කියලා. ඊට පස්සේ හිතවල තියෙන ලැලම විදිහනවාගේ බණින සතාට වෙච්ච යන තරම් ලක්ෂ වෙනකොට ඒක ඒකට කොබිය දෙන්න තමයි විපස්සනා සමාධිය. විපස්සනා සමාධිය නිසා අරමුණ ස්ථිර නැහැ. අරමුණ මාරු වුණා තමන් කවදාක පණි නැතුව එදින වෙලාවේ අරමුණට හිත මෙහෙවන්න දක්ෂ වෙනවා. ඒක සමාධිය විපස්සනා සමාධිය සමථ සමාධිය දෙකම පොදු. නෑ. ශරීර සමාධිය විපස්සනා සමාධියට පමණක් ආහාර වෙනවා. සමථ සමාධියට ශරීර සමාධිය කියන වචනේ පාක්ෂික සමථ සමාධියට විකල්පයක් වශයෙන් විපස්සනා සමාධිය මේ විස්තර කිරීමේදී තාක්ෂණික වචනය වශයෙන් ටෙක්නිකල් කරන වශයෙන් ඉගෙන ගන්න චේත සමාධිය. කණික සමාධිතෝ කණමත්ත පිටිකෝ සමාධි ආරම්භනේ නිරන්තරම් පවත්තනානෝ පටිපක්ඛ විගමනේන අප්පිකෝ විචිත්ත චිත්තං නිච්චලං අපේ කියලා ඒකට ටීකාවේ සඳහන් කරලා තියෙනවා ක්ෂණ මාත්‍රේ පවතින සමාධිය. ක්ෂණේ මාරු කර්ම එනකොට එනකොට මාරු. ඒ නම් මාරු මාරු අංගයකම විදිහට කනමත්තක් තිබිකෝ සමාධි ප්‍රතිපක්ක විගමනේ ඒ කීවක් ධර්මනේ මේ ධර්මයේ යම් වෙන්න බෑ අරක ඒ කාරණු නෙවෙයි අර මාර්ගන නීවරණ නෑ ප්‍රතිපක්ක විගමනේ ආරම්භයේ නිරන්තරම පවත්වන අරමුණු කොච්චර සීගෙන් වෙනස් වුණත් තම එනින් එකට මොනද ප්‍රතිපක්ක විගමනේ චිත්ත නිච්චලෝගේ අපේ කියන අනිත් අනිත් නිශ්චල අරමුණේ මොන දීප අරමුණ හිතක් වගේ කෙලින්ම අරමුණ සල්මක මේක සැලෙන්නේ ඒ අරමුණ කරගෙන වේගය හා සමාන වේගයකින් හිතක් කරකවන. ඒක දෙකම නිකන් ප්ලේස් දෙකක් සමාන වේගික කියනකොට පේන දෙක එකට එනවා. ඒක නතර වෙලා කියනවා වගේ තමයි පේන්නේ. දෙකම එක වේගකින් කරන කරනකොට ඒ නිසා කරාත්ත සමාධිය කියන එක සාමාන්‍ය හොරෙක් නෙවෙයි නටන කකුලේ ගෙජ්ජි කපන හොරෙක්. අරු නටනවා ඒ තීව්‍ර වූ ගෙජ්ජි කපනවා. ගෙජ්ජි පැටිය නටලා දන්නන්නේ ගිගිරි කරනකොට නටන කකුල ගෙජ්ජි ඒ තරම් ක්ෂණමාත්‍ර සමාධියේ කුච්චුම දක්ෂකමක් කියන අරමුණු මොන જાතියක ඔබ වශීකරණ ආව වශීකරණ දෙන එමේන අරමුණු හරියටම සාර්ථක ආනාපාන සති විපස්සනා ආනාපාන සති විපස්සනා සමාධි භාවනා කුල වාරය රූපේ ලෙස ඒ හඳුනාගන්නේ විකීමාගේ නාමයේ ලෙස මුලින් දැනුමක් ඇති මේ නාම රූප ඥානි මූලික අවස්ථාවේ ඒ රූපේ අසරණාදාය වශයෙන් නොඇතිනේ මන්ද විපස්සනාවේදී හැර රූපේ පිළිබඳ යථාභූත නියම පහල කර ගැනීමක් කියන්නේ මේ පිළිබඳ දාර්ශනික ක්‍රමෙන් ඉන්නේ මේක ඇත්තට මේ එක එක ඥාන එක එක පිටිපස්සෙන් තියෙන ඥාන පරම්පරාවක් වගේ පෙන්නනවා ඒක අර ගුරුකුලයක් වශයෙන් මූල ධර්මයක් විස්තර කිරීම නමුත් ඕනම ගුරුවරයෙක් පිළිගන්නවා මේ හැම කෙනාම හරියට එක දිග තුනක් ප්‍රියෝ කියන්නේ ඒක නම් බැලි කරුණාත් යන්න පුළුවන්. උදාහරණයක් කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනුගත ධර්ම විපස්සනා කරනකොට මේ කියන ගල්පටි මේ පරි ගලෙන් හදලා කියන සක්මනේ කලින් කල කලින් කල කලින් කල අකින් යන අටකාරණ ආවිදී. මුස්ලිම් ස්වාමීන් හැරමිටින් අරගෙන යන මිනිහා හැරමිටි කොනවා දෙන්නේ හැමතැනම යක්ෂි කෝට්ටෝ පීලෙට්ටෝ කිය හැබැයි පැවැත්මක් තියෙනවා තැන් තැන් වල කිච්චි. රෙඩි ඉබදන ලකුණු කියනවා ඒ වගේ කියනවා. ඔය දෙන්නම කියනවා. සාර්වත්‍රිකන්දේ රෝගයක් කරකිනවා වගේ දෙන දිගට නැරිලා කියනවා. ඔකලන් සමිත කියන්නේ හරියට ගන්නවා. ඒ නිසා මේ ඥාන හැම කෙනෙකුටම පොතේ තියෙන දෙයක් නෑ. තම තමන්ගේ උපනිෂේ සම්පත් වල හැටියට. කන්ටි ඉඳ ගන්නකොට තියෙන සංඥාවේ මූඩ් එකේ හැටියට යම් යම් දේවල් හයිලයිට් වෙනවා. ඊගාදාත වෙන පැත්තක් වෙනවා. ඉතින් එහෙම එහෙම පාරමිතා පෙන්නනවා කියලා මේ කියන්නේ හැම වලකොටල්ලක්ම සමතලා වේගෙන යනවා. ඒක සර්වඥාන්සේ සඳහන් කරන වඩුවා. ඊයක් ගන්නකොට කන හැට බලලා ඒකේ උසම තැන තේරුම් ගන්න ඉස්සරහ. අර ආය කන හැට බලනකොට මෙතන පේනවා. ඒක ගන්න. ඒක ආය කන හැට ගන්න ඒක ගන්න ඕමෝම කරලා අන්තිමට එක යතුගලේ තිබුණ රිබන් එක වගේ කැපීගෙන යන තාක් වෙනකොට මතක්. ඒ හැම දිනම මේක තමයි මේ ගන්න. ලී හැටියට ඔය ස්වාමීන් වහන්සේ පදේට භාවනා නොමැතිව සති සම්පජාඤ්ඤේ පමණක් මාර්ගඵල අවබෝධ ලබාගත හැකිදයි කර්මාකර පැහැදිලි දෙන්නේ. සති සති සම්පජාඤ්ඤේ කියන්නේ සමාර්ථ සම්පජාඤ්ඤ පබ්බේ පෙන්නනවා කුඩාණු කුඩා ඉරියව්වකට ඒක ඇත්තටම මේ ඉරියව් ගැන කතා කරන එක ආත්ම මේ ආධුනික මට්ටම ඉරට යන්නේ ඉරියව්වක් තමයි සංවර වෙන්නේ සත්‍ය මේ වෛරජ්‍ය ඇති කරන්නේ මේ සත්‍ය සහ සමාධිය ඇති කර ගැනීමයි බුද්ධ ධර්මයක් වශයෙන්. ඉතින් ප්‍රතිසමාධිය දිගේ තමයි ගමන ඉස්සරහට යන්නේ. ඉතින් කාර්යයට මේ ඉලියවකට බැඳිලා නැහැ. නමුත් සාමාන්‍යයෙන් පරියන්ක සක්මුනේ ඉඳලා වැඩ කියලා අපි තුනක් කරලා පෙන්නකොට හැමෝටම පරියන්ක වෙලක් නැහැ ඉන්නත් බෑ. විශේෂයෙන්ම අද බුද්ධ ධර්මයේ ඉන්නේ ගාක් වෙලාවට කාර්යශීලී ජීවිත ගත කරන නැත්නම් එකක් කියන්න වෙලා නැහැ. අනිතික අරෝග විවේක තැන් නැහැ. ඉතින් ඒ නිසා හොරෝදනේ සති සමාධි වඩන්නේ සක්මනේ හෝ ඉඳලා වැඩ කරන ගමන් යන්න පුළුවන්. මේ සිංහලෙන් කියනවා කියනවා බලලා නැටෙන්නා තමයි මේ වලනවා අපි ඒක ප්‍රශ්නයක්. හැබැයි මේ හිතාගෙන ඉන්න සතිය සමාධි සති සම්පජාන්නේ හරියට කියන එක මම ඒක වැරදි නම් ඉතින් අමාරු වෙනවා. ඒ නිසා ගන්න ක්‍රමයට යනකොට වර්ධින දිනනවා. ප්‍රතිසම්පදන්නේ හරියට අඳුනගෙන තියෙනවා ගෞරවයෙන් අසමි පරිසම්පාදයට අනුව අවිද්‍යාව නිසා සංස්කාරයත් ඒ නිසා විඥානයත් එන ටික පෙරපපේ අවිද්‍ය අවිද්‍යාවේ සිට නිසා පංචස්කන්ධයෙන් මුදින නිසා අපි සංස්කාර කරලා කර්ම රස කරලා නැවතත් ප්‍රසන්න විඥානයක් ඇති භාවයට ආවානි ඒ කියන්නේ නාම රූප දෙක ඇති කරගත්ත නැවත සලආයතන නිසා පස්සේ ඇති වේසා වේදනාව ඇති මෙතන ඇලීම නිසා තණ්හාව පුරා තණ්හා උපාදාන වී නැවත භවයක් ඇති මෙතනක් වේදනා කියන තැන නැවතත් එළීම නිසා සංස්කාර පංචවාදන ස්කන්ධේ පහළ වෙලා නේ සංඥාව ඇති වෙනවනේ මේ විදිහට බලනකොට භවයට හේතු ඇලීම නිසා ඇති වෙන සංස්කාර ඉදීම නේද ඒකට භවයක් හට ගැනීම හට ගැනීම නැවැත්වීම ආයතන බාහිර කරනවා ඇතිවේදී පාලන වේදනා සංඥා තුළදී වින්දනයක් ඇති වෙන විට මේ හේත් බල බවක් අනිත්‍ය බවක් භවයට හේතු වෙන බවක් දැකීමතුලින් ඉදිරියට ඇලීමක් සිදු වෙන සිදුවීම සංඝාවක් ඇතිව නැවතිය හැකි නේද මේ සංස්කාර චක්‍රය නැවතීම එතනද නැත්නම් සංස්කාර හේතුන සංඥාවද සංඥාවද නිරෝධ කරන්න ඕනේ අනිච්චිත යෙතිකී සංස්කාර අවස්ථා දෙකේ අවස්ථා දෙකම කෙනෙකුගේ අන්තිම සිටේ අවස්ථාවද චුති සිටක අවස්ථාවද ඒකේ මේ වගේ ඇත්තටම මේ මේ පරිසම්පාදික යනවනම් හැම පරිසම්පාදයෙන් තියෙන පුරුකක් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. ඉතින් මේ පොදුවේ කියනවා වේදනා පත්‍ය සංහා කියන ප්‍රතිසන්දිය තමයි කඩන්න පුළුවන් තැන කියලා. නමුත් මේ සර්වඥාන්සේක අන්දාන සූත්‍රය සඳහන් කර දෙනවා සුපති සර්වඥාන්සේ කඩාගත්තේ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන කියන තනම. ඒ නිසා මේ මේක පොතනින් කරුවත් කරුවා. කියන්නේ කුරුක්කලක් තියෙන දඟලක් රවුමට වලල්ලක් තියෙනවා කියලා හිතමු. කොතනින් ගැදුවත් වලල්ල තියෙනවා. අහවල් කුරුක්ක කියනවා කමන්නේ. නමුත් මේ ලෝකේ තියෙන සංහාති කර්ම නිසා සංහාති කරන ප්‍රකටව අල්ලනවා. ඒක නැතුව මේ එතනින්ම ජීවිත කියලා. කොතනින් කරන චක්‍ර කරනවා. ඉතින් ඒක නිසා අපර කරන්න තියෙන්නේ ප්‍රකට කරන අල්ලලා බලන්න. සංහාති ආනාපානිය උපාදාන කියන ඒ නෑ ඕන කෙනෙකුට ඒ තමයි වැටෙන්නේ නැති තමයි උපනිෂේ සම්පත් වල තම තමන්ගේ අධ්‍යක්ම හැටියට විස්තර කරන්න පුළුවන්. හැම තැනකම තියෙනවා සංසාරයකට ගැනීමට සමාන chance එකක් නිවන්න. හැම හන්දියකම තියෙනවා. නමුත් අපි ෆේවරිට් එකක් තියෙනවා නැත්නම් පොදු ජනමතයේ ගී එකක් තියෙනවා. ඒක තමයි. ඒක තමයි. වේදනා පච්චය තණ්හා ඒ නිසා මොබුත් භාවනා කරන්නේ වේදනාපච්ච සංඥානේ වේදනාපච්ච පඤ්ඤා කරන්නේ. ඒක වැඩි. දැන් වේදන ඇති වෙනකොට මේක ගැන අවබෝධ වෙනවා කන්නාවේ ඉසල දුක්ඛ අනුකුසුකට එදෙනව ගන්නවා. අපි ළඟ කියවුවා සුදස්සන ස්වාමීන් වහන්සේ බලන ඒ කියන අවිද්‍යාව මතන බලන්න. මොකටද කියන්නේ? ඉතින් ඒක ඇත්තටම නිකන් පොත ඒක පාළිය. කතාව හොඳ කීයනවා. කොහේ කොතන කරනවා කියලා ඇත්තටම අදාළක් නෑ වැඩකුත් නෑ. කැඩුණා කැඩුණා කියලා ගන්න. ඒ විස්තර කරන්න ගියාම තමයි අවශ්‍යයි. හරියට බැලුවොත් හැම එකක්ම එකක් පස්සේ ගන්න. මේ කටින් අපෝ අනිකතර තියෙන අවිද්‍යාවස තණ්හාව තියෙනවා. නැත්නම් අවිද්‍යාවස සංස්කාරද නැති සංස්කාර ආය අවිද්‍යාවට. ඔය දිවිදෙනකොට ඒ පුරුක කියලා දෙන්නේ පස්සේ යනකොට අර පුරුක කියලා දෙන්නේ ඒ නිසා මේක දීනිය ක්‍රමයේදී දෙලිම කියලා තමයි. සංකාර ඒක ඒක නේද සංකේඥානේ ප්‍රතිසංධි විඥානයේ කිත් ඇත්තට මේක කිව්වට එහෙම විඥානයේ එක එක නම් වරන් දෙන්නේ අපේ දුක්ඛ හැම වෙලාවෙම ප්‍රතිසන්දියක් තමයි අපි ලබන්නේ. ඔය කියන්න ගන්නේ බබා උපදින වෙලාවනේ. මේ හැම වෙලාවෙම අනිත් උපත් උපදිනවා. එතකොට කෙනෙක් මරණසා කෙනෙක් උපත් බලනකොට ඕකේ ওই කියන විදිහට අපි ඔය මේ මැක්‍රෝල චිත්තක අඳගෙන උත්සාහ කරන්න හදන්නේ මේ ජීවිතය අපායන නිසා නැවතීපු ජීවිතය. ඒ හැම මොහොතක්ම නැවතිලා උපදිනවා. ඔය කියන නම් නම් වල ලොකු බලක් එන්නේ නැහැ. කොහොම කෙරුවක්වත් චේතනාව පංගන කර්මවල එහෙනම් ගෙවන්න. අපි යම් චිත්තක්ෂණයක චේතනා නැත්නම් මමෙක් නැත්නම් උච්චවස්තක නැත්නම් choiceless නම් කර්ම රැස් වෙනවා. ඒක කියන කර්ම ගෙවෙනවා. එතකොට වැඩින් ගන්න මේ ගෙවිලා ගෙවිලා ගෙවිලා ඉවර වෙනවා. එහෙම නැතුව අර වගේ ගන්න ගියාම වෙන්නේ මේ මූල ධර්මානුකූලව අපි ඔප්පු කරලා වෙන්නේ නමු භාවනාවට කියලා නෑ. ඔකට භාවනා හොඳට ඒක සමාධිය දෙන්න ඕක කල්පනා කරන්න. අපරාධය රසම හැදිච්ච හිත ආය මූල ධර්ම වලට දාලා ආකූල අනාකූල කරලා ආය ආකූල කරලා. ඉතින් සමහර වෙලාවට තමයි නොදන්නවන හොඳයි. ඒක වියන්න පුළුවන්. භාගෙට දැනුම හරි වස. එන්නා දැනුනේ අපි ඉස්සරට දෙන ප්‍රත්‍යක්ෂ. ඉතිරිපත් වෙන දෙයට මේ මෙහෙ කරන මෙහෙ කරන යනවා නම් ඕක පෙළ ගහිලා එනවා. අනිත් එක කෙනෙකුට අවබෝධ කිරීම සඳහා ඒක සංනිවේදනය කරනකොට ඉදිරිපත් කරන ක්‍රම එකක් තියෙනවා. ප්‍රත්‍යක්ෂයේ විදින ක්‍රමයක්. මේක හාත්පස. ලොමු පිළිබඳ ලොමු කැටයක් පිළිබඳව PhD කුට්ටුවක් හතරක් කරනවා. ජීවිත කරන කියලා ලොමු කැටයක් කටේ තිබ්බම ඒක වෙන එකක්. මේ ලොමු පිළිබඳව ඔයගෙ මොකද මිරිස් නෙවෙයි මේක තිත්ත නෙවෙයි මේක පැණි නෙවෙයි මේක පිරිසක් නෙවෙයි මේක කොච්චර කීයකේ මොකක්වත් තෝන්නේ කටයුතු කියන්නේ. එසේ අපර වෙනස ඇත්තටම අයිතිවාසිකමක් තියෙන භාවනා කරන එකට විතර. මොකද අනිකෝලේ භාවනා පැත්ත දන්නේ තියෙන විතර ගන්න එකට එච්චරනේ තියෙන්නේ. භාවනා කරන දෙකම තියෙනවා කියන මේක කොච්චර බොළඳද මේ වැඩි. අනුන්ට කියලා දෙන එක නෙමෙයි තියෙන ගණන් ලියා ගන්න. මොකද කරන බාධාම නෙමෙයි. මූලික ධර්ම ධර්ම 16 කරගන්න මාස්ටර් වෙන්න. දැන් 16 කරගන්න මට උනට වැඩි කරලා බලන්න. මේ වෙලාවේ මගේ වැඩේ කරන වෙලාව කියලා යා ඕන නැතිලා අයින් කරන්න බැරිවොත් හැම වෙලාවෙම එළ වෙලා බලන්න. කර්තෘ ස්වාමීන් වහන්සේ මා දක්ම බානා ඉදින විට අධික නිර්වචයක් නිදිමත ගතියක් දැනෙන අතර විශේෂ විශේෂණක් වෙන දැනේ. මේ රෝගී තත්ත්වයක කර්ණායන් පැහැදිලි කර දෙන්නේ දැක්කේ. ඒක ඇත්තටම විස්තර කරන්න අමාරුයි සමහර වෙලාවලට මේ හිතකම ඉන්දියාන කරනවා සක්මණේමයි ගොඩක් වෙන්නේ. මුත්තදම හිතේ. ඒකට ඇත්තටම පැහැදිලි උත්තරයක් දෙන්න බෑ. එහෙම කරන්න ඕන කියලා ඒක යුගයක් තමයි. ඒක එහෙම දාදායි රිට්‍රීට් එකක් දවස් දෙකක් දෙනවා වගේ. ඊට පස්සේ ඒක නැති වෙයි. මේක තියෙන වෙලාවේ ලොකු ස්වාමීන් වහන්සේ තහනක ලොකු ගන්න කිව්වේ මේ මේ මොහොතේ සාමාන්‍ය සක්මන් කෙලවර ආසනයක් හදන්න කියන ආසනය කියලා විනාඩි දෙකක් වාඩි වෙලා ඉඳී කියලා කියනවා. මේ කීකකට වෙන්නේ. වාක්‍යයකට යන්නත් තිබා, නින්දට යන්නත් තිබා, දිගට සක්මන් කරන්නත් තිබා. හැම නිසයින්ද හැම වෙලාවෙම භාවනාසනයක් ඒ සක්මන් කෙලවර හදලා දෙන පොඩක් වගේ ඉන්නේ. ආය සක්මන් කරන්නේ නැත්නම් අලුත් කාලේ අලුත් තාලේ පොදුලේ තමයි පස්සේ පස්සේ සක්මන් කරන්නේ. නැත්නම් තාප්පයක් උඩින් ගිහලා පස්සෙන් පස්සට ඒ අමුතර කියලා කියන අවුද තාප්පයක්. ඉතින් මම බල කවුද පස්සෙන් පස්සට යන්නේ කවුද කියන ඉස්සරහටම ගියේ. මේ එතකොට ඕක නැති. මොකක් හරි බැරි දෙනවා. ඒ වගේ වෙලාවකට නිකන් එයාත් අපිට ලීඩ් කරන අපි පොඩ්ඩක් එයාට ලීඩ් කරන්න යටින්නේ. ඇත්තටම නිදිමතම නෙවෙයි. අපි එක සමාධිගත වෙන තැනක හරියට පදම හරි ගිහිල්ලා නැහැ. ඒ වගේ එකක් තියෙන්නේ දවසක් දෙකක් හිටින මොන විදිහකට දන්නේ. ඊළඟ පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා අර මොන්දු මාර්ග විතරක් නැත කරලා ආයෙ සක්මා කරන අතර මේක විකල්පයක් දෙනවා මිසක පැහැදිලි උත්තරයක් නැහැ. සාමිනාත් වික්ෂණාදිනවා තානේ වැඩි පසු තින් අනුමೋದනා කළ යුත්තේ. එසේ නැවත අනිවාර්ය වීමන පෙර අනුමೋದනා සුදුසුද. ආයුවන් දැප ලැබෙන දානේ වැඩිමින් පසු පැවි සිංහන් ගෝසේ ඉන්පසු ඉකොලිස්ටේ පාර්ශ්වය. මම ඉතින් හිතන කියන අමාරුයි. මෙහෙම වැඩක් කියනවා මේ ඥාන බක්කාර වශයෙන් ඥානයෙන් දුන්න සමාධිය. අර බුදුමේ ඉන්නකොට බුදුමේ තියෙනවා ශ්‍රේත ශ්‍රේත කොන්ටැක්ට් අපේ ශරීර පන්සල වගේ නගරෙට කිච්චුයි. කොහොම ප්‍රසිද්ධයි ආසෙන් ගියත් සතුරින් ගියා කොඩෙන්නේ ගියත් හොඳට පේන. සතරමයි ඕනේ රටක බාහුනේ ප්‍රාදේශීය පැතිර භාවනා කරන අහඹුරු චාරිත්‍රය කියනවා ශ්‍රේධුණ චෛත්‍ය වටේ පින්ඳ වාතේ කරලා ඒක බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවක් කියලා වතක් පිළිවෙතක් කරලා බඳුවතු ගාලා බුදු ගුණයක් වල මොනවද වතක් කරලා 12 ඉස්සරහට තමන් මේ බත් එක වන්ද. පින්ඳ වාතේ කරන්නේ නැහැ වාතේ බුදුහාමුදුරන්ට පූජා. පූජා කරලා ඉවර වෙලා වතක් කරනවා. ඒක බුදුහාමුදුරන්ගේ පත්තික කන්න ණය ණය දැන්. ණය නැති වෙන්න මුතුලක් ගන්න මොනවාට ඊට පස්සේ 12 කියලා එකට ගන්නවා. ඒ සමහර වෙලාවට පින්දපාතේ කරන එනකොටම මේ බුද්ධ පූජාව තියෙන වට කරන්න වෙලා නැහැ ගෝලා. ඒක කරන්නේ කියපු ගමන් අරගෙන වළඳලා ඉවරවල ඉවර වෙලා වට. ඉතින් ඒ ස්වාමීන් විස්තර කරලා කියන ඒකත් ප්‍රශ්නයක් නෑ මොකද Taman දන්නවා විනය කතා ගන්නත් බෑ. ගෝපයින් යන්නේ ඈත පහේ ඉඳලා ඉන්නේ සුවේද ගෝලාකට පයින් ඇවිල්ලා පින්දපාතේ කරලා පූජා කරනවා. පූජා කරන අපිට මේකෝල 45 කරනවා. නැත්නම් 11:30ට විතරක් වෙලාව වතක් කරන්න වෙලාවක් නෑ ඒ නිසා අරගෙන බුදු පූජා කිව්වා ආපහු පාත්‍ර ගන්න වළඳලා ඊළඟ පස්සේ වත් ඒ වගේ තමයි මේක මේ මම ඒ වීතිකෙන් කට්ටිය ආවම මම තමයි සංගතවස මගේ බණ කියලා 10ට කියලා බණ ඒ බණ කියන කාරණා දානේ ගුණ වර්ණනවා හරිසෝක්තාන් කියන එක ආයු වර්ණ සැප බල ප්‍රඥා දේරම ලක්ෂණ. 12න් පස්සේ උදා කාට ඔසේපයි. භාවනා කරන ඉලක්ක දාන දිල වැඩක් නැහැ. ඌව හරියන්නේ නැහැ භාවනා කරනවා. ඒකල කියන හැබැයි මේ බණ මම මේ බණ එක 12න් ඉස්සර කෙරුවොත් අප්සෙට් මොකද දාන්නේ කියන්නේ. සාධුවට පස්සේ කියලාමයි. ඒකේ වෙලාවට බෙදන්න ඕනේ. දැන් තමයි ස්ථාන කරනවා. නිසා ඒක මේ ප්‍රශ්නේ මම සාමාන්‍ය බුද්ධිය කියලා මම ගන්න ප්‍රශ්න. භාවනා යෝගීන් පංචමාර බලපෑම් ඇතිවන්නේ කෙසේද? මාර බලපෑම් ඇතිවන්නේ කොමුණ අවස්ථාවලදී යන බාධා දෙනසේ නමස්කාර පොරු ඉල්ලා සිටිනවා. මේකත් මේකට තමයි මම නිකුත් කරන්නේ. නමුත් පංචමාර වලින් කෙලෙස් මාර වල දසමාර සේනාවක් තියෙනවා. කාමතේ පටනා සේනා දුක්ඛ ආග්‍රහසේ තත්‍යම් කුකාසාදි වශයෙන් ඔය කුමාර සංගීති ඉදිරියම සිතනිපාතේ සඳහන් වෙනවා ඒකදී මේ මාරසේනා මාර්යා පෙන්වන්නේ බලනි 10කින් යුක්ත සමුදාවක් විදිහට පළවෙනි තමයි කාම. ඉතින් අපිට ආසාවක් ඇති වෙන සෑම වෙලාවකම අපි මේ මාර්ගයට යටවෙනවා. දෙක අර්ථිය. අර්ථිය කියන්නේ අධි කුසලයට කම්මැලි වෙනවා. කෙනෙකු උසස් කුසලයේදී ලාම කුසල් කරනවා. නිසා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා සාමාන්‍ය පිටකම් කරන්න හදන කියලා කියන්නේ අර පිටයක්. භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා භාවනා කරන වෙලාවේ කතා කරගෙන ඉන්න වෙන කෙනෙකුට උපදෙස් දෙන්න මේ සියලුම කරන්නේ කළාට උපදීමදී අධි කුසලයේ සඳහා වෙන මහත්ඵල මාන සම්පූර්ණයේ තියෙන්නේ ලාභයක්. ඒක නිසා අපි ලෝකසංසිද්ධිය දෙන පරිසරයක් දෙන භාවනා කරන යෝගාවචරය අහන බණ භාවනා ගැළපෙන්නේ නැති දෙයක් නම් නොකළ යුතුයි. පොඩි බණ වගේ බයිලා කාවයක් තියෙනවා රටේ. ඒ වහන්නේ කියන භාවනා කරනකොට කරත්තක්. ඔක්කොම දැල්ලා කියලා අපිට කියන්නේ ධම්පිර යන්න අපිට කියන්නේ අංගපුර යන්න අපිට කියන්නේ බාපඩන. ඒව ප්‍රශ්නේ නෑ භාවනා කරනකොට ඒකේකොට තමයි භාවනා කරනකොට දැනගන්නේ මේක නෙවෙයි මම කලාවුන් හම්බෙන්නේ නැහැ. භාවනා වෙලන්නේ මොකක්ද කරන්නේ? ඒක දැනගෙන ඉස්සර ගන්න. ඒක කියනවා මොකද කියන්නේ සමතනුගය නෑ. සුතනුගය කියන්නේ. සුතනුගය කියන්නේ සුතමේ වශයෙන් අපිට ඇත්තටම බුදු බණයින් ඕනේ. ඒකද කියනවා මේ වවන මේ මිනිස්සයා සුතනුගය කියන්නේ පළවට වතුර දානවා කියලා. වතුර නැත්නම් පළම වතුර වැඩි වුණොත් පළ මුක්කුනේ. වතුර වැඩි වුණොත් පාංශු වාතය නැතුව මුස්කුනේ. ඒ නිසා ඒ භාවනා කරන කෙනා නැත්නම් විපස්සනා කරන කෙනා ආන්දෝනේ ඒක ධෛර්යයක් වෙනවා ඉදිරියට නැත්නම් බොහෝ දෙනා කරන සාමාජික නඩකනේ ඒක හොඳින් වඩා හොඳ වෙනීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා ඒ ඊයේ ඊමේල් එකක් කරනවා පොතක් සාදුසි මෙන්න නොලිනියා කියලා කියන මම ඒ දවස්වල මතක් කරනවා මේ ස්වාමීන් වහන්සේ හරි ලස්සන වහන්සේ විතර කරන මේක බුදුහාමුදුරුවෝ කොහෙන්ද කියලා කියනවා හොඳින් වඩා හොඳ වෙන්නේ මම කෝ උද්දේශ සූචිත කියලා කියන්නේ වේගි වෙන්න ඕනේ වඩා කිත්ති වෙන්න. ඒකට මේ කිත්ති නැති වංගක ඉඳලා තමයි ඉන්නේ. කිත්ති නැත වඩා කිත්ති වෙනකොට කිත්ති වෙන කතාවක්. එහෙම නැත්නම් පින්කම කියන අතාරින්න වෙනවා කුසල් කරන එක අතාරින්න වෙනවා අධි කුසලයක් සඳහා. ඒකට දෙන්නේ නැහැ ඉතින් තමන් දෙන්නේ කරන්නේ. ඒක කියලා කල්‍යාණ මිත්‍ය තමයි යොමු වෙන්නේ. නමුත් ඒක යහපත. ඉතින් නරකත් නෙවෙයි මනුෂයා කරන්නේ මොකද කරා ඒක හරියට රිලේ රේස් එකක් තුනේ කරා මෙතන ගැටනේ ගිනා ඊගායි කරන්න තුන ගැටනේ ගිනා කරන්නේ ගැටේ විශේෂ කරන්නේ ඒක නිසා ඒ ඒ මාන සේනාවගේ සේරම යට වෙලා ඉන්නේ කියලා මට තෝරනවා මේ සේරම කලියුත්තේදී මේ ලාංක දේවල් වලට පෙන වෙනවා සමහරට මේ නයි මාත් කරන්නේ වැඩි කියලා මම හිතනවා ඉස්සරහනේ කියන මේලා භාවනා කරන වෙලාව ඒක හවස්නාට පස්සේ අපි ගියා අපි වැඩක් කරා. එනිසා කෙනෙකුට බයිනවා නෙවෙයි. මේ මායාවේ ඉන්නේ දෙලම කැල්කේ බලන්න. කාමයේ හරතිය කුක්කුපහේ ඒක බලනකොට අපි ගැළවෙලා නැහැ. අපිට මේ හරියනවා කියන හැම එකක් එකකදීම මායයටයි හරියන්නේ. මේ කතරමකට තනි ගන්න මේ සංවර්ධනය කරන කීන හරියන්නේ කියන්නේ. ඒ හරියන්නේ මායය. මාරමස්සිනා. අපිට වර්ගය. කොහොම කරන්න බලන්න පණිත පහින් ඉන්න මොකද ඒ වැඩි කරන්න වෙලා නැහැ අපේ බඩ විතරක් ගන්න මෙච්චර කටමඬ ඕනේ කියලා ඔච්චර කරන්නේ මේ ඔක්කොම කරන්න ගියාම අපිට උත්තර කෙරුවක් නැහැ ඒ අනේ සීමාව දන්නේ අපි ප්‍රයෝජනේ කරකලා මේ විදිහට නතර කරන්න ඕනේ ස්ටාර්ට් කරන්න දුන්න අපි ගන්න නතර කරන්න ඒක මායාවේ ඒ අරකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒක කියනකොට කාටවත් ඔගේ හිතට දෙනවා. ඒක තේින්නේ කාටද කොරහනවා වගේ. කොරහනවා නෙවෙයි අපිට මේ ජීවිතේ ඔච්චර කල් නෑ බොහොම සුළු වෙලාවක්. ඉතින් මේ ටිකේදී ඔය පෙන්කලකල ඉන්න වෙලාවක් නෑ. මොන නැටුම් දෙලි කවර සිනාදා කියලා. එරගෙන යනකොට මිනිස්සු මෙදෙනු කැක්කමක් නෑ. ආත්මార్థකාම වෙනවා. ඇදගෙන යන්න හදන ඕම් පුළුවන් කියලා. හැමදාම බෑ පුළුවන් නෑ කරගන්න. මුචි මෙයාකාරයෙන් මාර්ගවල හරියට ක්‍රියාත්මක වෙනවා. සම්මත ඒවාගේ පැත්තදී අපිට ඒකේ සිද්ධාන්තයක් නැත. කියන්නේ සෑම අවස්ථාවකදීම ප්‍රගතියක් තිබී. ඔය ඒක තමයි ඇත්තටම ඇතුලෙන් අපි බලන්නේ. ප්‍රගතිය කියන්නේ මොකක්ද? ආර්ථිකද, සේසපානික, සමාජිකද, ශූන්‍යතාවයද, ධර්ම ධර්මද, විනයද, සීලද ගමන් මාර්ගය. තමන්ගේ ගැලවීම සඳහා යන ගමන් මාර්ගයේ දෙන්නෙකුට දෙකක්. දෙන්න විස්තර කරන්න විදියක් නිසා වචනේ හරි මොන ධර්ම වශයෙන් ප්‍රගතිය තමයි. ප්‍රගතිය අර්ථකථනය දෙන්නේ කියෝ. UNDP කියන උත් මොනවා කියන්නේ? USO කියන මේ WHO කියන මොනවා කියන්නේ? ඒ දුන්න දෙන්න තීජි ගන්න. සම්නාය දුරේ උනායි වඩා හොඳයි කියන අන්තරේ ඒ විදිහේ හැදීමක් වෙනවා ප්‍රගතිය. ඒක තමයි ප්‍රගතිය දෙන අර්ථකථනය. හැබැයි වඩේ මොලි වඩා හොඳ තෝරන්න පුළුවන්. ප්‍රගතිශීලී වෙන්න කියන්නේ ඒක හරි. ප්‍රායෝගික ක්‍රියාවක් නම්වනකොට එන්නේ වචනයක් විතරයි ක්‍රියාත්මක කරනකොට ඒ අපි මොනවද ගන්නවද මේක කවුරක් කරලා දීලා හරියන්නේ තමන් ළඟ තියෙනවනේ මේ මේ කේල් ගහ මේ පොල් ගහ කියලා අඳුර ගන්න බුදු සාසනේ අවුරුදු 5000ක් කල් පවතින උන්වහන්සේ සීමක දේශනයක්. මේක දිගට මේක පස්සේ තියෙනවා මේ විශේෂඥ ඇති කරන දැන සර්වඥයන් සඳහන් කරන තියෙනවා 1000ක් පවතින පුළුවන් එක 500ට අඩු වෙනවා කියන වගේ වචන නිදර්ශනයක් වශයෙන් පස්සේ ඒක කියලා තියෙනවා මේ 1000 කියන්නේ සිවිසිය බ්‍යාපත් මහරතන් වහන්සේලා ඉන්න 1000යි සහතන් වහන්සේලා අවුරුදු 1000යි අනංගයන් රත්න සාන්තලා 1000යි සකදාගන් 1000යි සෝවාන් 1000යි ඒක සෝවාන්කම නැතිව 5000 තමයි කියන්නේ පස්සේ හරියට සුරක් තියෙනවා ආනාපානසත් භාවනාදී පුරුෂාකාරී බණ්ඩිට ආකාර කීපයක් එකිනෙක උච්චකතු මැනේ කුමන අවස්ථාවේද මම කර්මා කරලා ඉඳගන්නේ කියනවා මේ ධම්මවිදේදී රූප රූපස්කන්ධයේ විතර කොට හොඳට වෙලා මේ පුරුෂාකාර ගැන අඩු ගන්න 11 වාරයක වැඩි මොකද ඒ කාර්ය කිමායි නිසා මම කියනවා මේ ඇති මේ රෙකෝඩ් වෙච්ච එක මේක කරගන්න කොට දැන් මම පුළුවන් තරම් මේ වෙලාවේදී නිදර්ශන දෙන්න ගත්ත හැම එකම තේරෙන්නේ නැහැ එකක් දෙකක් තේරෙන්නේ. රාතන්නාත් කප්පු සායනත් රාතන්නාත් නුඹට ඊයේ සමග වේල් කරන්න හැකියාවක් නැද්ද? ඒ වේල් කරන්නට සැක සැකසෙන සංස්කාරයන් උන්වහන්සේ බලපාන නිසා කිසි කලක්ද මට සිටේ. ඒ හරිද? සමහර විටක විහිළුව දැන් බුදුරජාණන්සේ හසිරුත් පාද හික්කක් පහළ කරනවා. හසිතේ කියලා කියන්නේ හිනාව කියන වේගු නෙවෙයි හිනාව පහල කරන වෙලාව තියෙනවා ඉතින් ඒකත් මේ ක්‍රියාහිත වගේ ඒ පරිසරයෙන් ගන්න උදාන වාක්‍යයක් වෙනවා වගේ කියලා යනවාගේ ඒ ඇති වෙන මේ මොකද හුස්ම ජාති පහින් එකක් ඒක එනකොට උද්දාමයක් ඇති වෙනවා ඉතින් තව කෙනෙකුට පේන්න පුළුවන් විහිළුවක් විදිහට. නමුත් ඒ ධාතුන්ගේ බොඩි නොලෙජ් කියලා ගත්තේ. බොඩි බොඩි නොලෙජ් එකකින් එන එක. ඉතින් ඇත්තම කියන්නේ විහිළුවක් කතනාසු කරන්න හිතක් පාල වෙන්නේ. ඒක ඇත්තම පරිසරයෙන් එන්නේ. සර්වඥාසිකේ තියෙන මලකට ඒ දේශනා විලාප බලනකොට විහිළු වගේ බැලු බැලමට විහිළු වගේ ඒ බැමිණි බහුණට සත්‍තික කවනවා ඉලිපත්තරන්න කියන්නේ දෙකට දෙන්න දාන්නේ නෑ. නමුත් මේ බමුණ බොහොම දානවත්යි. ඒ නිසා දැන් දන්නව කවුරුන් යවුත් මේ බක්කිට දාන්නේ. ඉතින් ගහට වගලවගෙන තමයි මේ පැත්ත බමුණ මේ පැත්ත දානවනේ. දැන් මේ ඉතිපැත් බලන් දාංකව කවයි ඉන්නකොට බක්ටි කරනකොට ගහම ගන්න පිටපත්. එතන බැමිණි කියන ඔළුවේ උදන් ආයෙත් බැමිණි කමිටේ කොටට ඉන්නේ. එයාට බමුණ ගන්න දෙන්නේ කවුද ඒකත් කරන්නේ. මේ මාන බුදුවා. සතියේ මේ කරන වැඩේ මේ බුදුහාමුදුරු පිළිඳ වාගේ වැඩ කියන කියන කියනවා අද තියෙන ඉදුම්පත් ක්‍රමේ අනන්තිම පැති දෙන්න කියක් නැහැ. ඊට පස්සේ බහුණා කියනවා කොටත් එකට නැහැ කියලා කියලා අහන අවසරය බුදුහාමුදුරුනේ අපිට දෙන්න දෙයක් නැහැ අද. ඔබවහන්සේ අනුකම්පා කරනවා. මේ ඛණ්ඩ හදාගත්ත ඉදුම්පත් එක මට නම් පුණන් දෙන්න අහන්නේ ගන්න කියලා. ඒක මුදෙන් ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. ඉදුම්පත් එක බෙදන්නේ. ඊට පස්සේ කියනවා අපි පිසාච ප්‍රේතය වගේ જાතියක් අනින්දෙන බටේ ලැබෙනවට ඉදින් කියන සත්‍යයට ඒකට අර බහුණට ඇති වෙන ඒ සත්‍යාවේ සෝවා. ඉතින් ජමනිකාවේදී අපි දිහා බලන බුදුහාමුදුරනේ සවුන කියන්නේ ඇත්තටම බහුණන්ගේ වචන නොකිය. බහු වචන කිව්ව බහුණට අහිංසා බුදුහාට ඉගියක් කරනවා. අපි දැන් මේ විදිහට ජමනිකාව අපි කියනකොට මොනවා උගන් කියන්න දන්නේ නැහැ. නමුත් මේක ඉතිහාසගත සිද්ධියක්. ඒකෙන් තමයි තුන්වෙනි සැරේට කරනකොට දැනෙන්න ඉන. කවුද බුදුහාමුදුරුවෝ දැන්නේ නැහැ හැබැයි දැනෙන්නේ භගවතුන් සද්දා. එයා කොහොමද පුරුෂයාට කවුද? පුරුෂයා එම නෙවෙයි මෙන්න බොක්කේ දින හරි අදලා දෙනවා දන්නවා. ඇත්තටම මේ වෙන්නේ. අපි ගාථා කියන විදිහට ඒ අතරමැද කිසිදු සිතිවිල්ලක් නොවන විදිහට කියවට රකබලා ගතොත් එම කාලය තුන කිසිම සාකාරයක් වචීම සිදුරන්නේ නැහැ. පැහැදිලි කර දෙන්න වහන්සේ අපිට කියන්නේ ධර්ම ප්‍රබෝධයේ තිස්දිවා. එතකොට ඒ කියන්නේ ගාථා කියනකොට සිතිවිල්ලක් නොවන ලෙස රකබලා ගත්තොත් මේ ගාථාවේ කිසිදු ඉන්නොත් කියන්නේ. නමුත් ඒක සංස්කාර නොයිපදීමද කියන්නේ මොකද ගාථා සද්ධාවෙන් කියනවාද කටපාඩම් වෙමින් කියන එකක් කියනවාද කටපාඩම් වෙච්ච එකක් කියනවාද කියනකොට කියනවා. මොකද ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒක සකර්මකද අකර්මකද සචේතනද අචේතනද කියන එක ඔය හිතෙන් තරම් ලේසි නෑ කරන්නේ. මේ කරන්න හදන්නේ යටවෙන්ද හිතේ කියනවා නැද්ද කියන එක හිතේ නෑ ගාතාවම කියනවා කියන්නේ. ඒක සචේතනිකව කියනවා අචේතනිකව කියන එක තමයි වෙන්නේ. අභිධර්මයේ මේ පැහැදිලි කැපිල්ලක් වුණ සසංකාරක සංකාරික කියලා. මොකද ඒක ක්‍රියාව වෙන හැටි බැලුවොත් ඔය හිතෙන් තරම් පැහැදිලිලක් නෑ. ඒක නිසා මේක සංස්කාර නොයිපදුනාම කියලා කියන්නේ සංසතිමත් වෙන්න පුළුවන් ඉතිරියක් වෙන්න. මේකේ ආරම්භ කරන වෙලාවක් නෑ අපිට. සමයක් තියෙන්නේ විනාඩි ලාවුනා මේ. ඇසුලට බැඳීම හා පිටට බැඳීම. දැන් පිටට බැඳීම කාම ලෝකේ සම්බන්ධ. බාහිර අවස්ථේ. ඒ බාහිර. ඒකට ඇසුලට බැඳීම වාජික රූප ලෝකේ. එහෙම එකක්. මේ විපස්සනා කියන්නේ පුරුදු බැලීම, සාමාන්‍ය බැලීම කියන්නේ ඒකට රූප ලෝකයේ කියන වචනේ ඔබ රූප ලෝකේ වෙන්නේ කාම ලෝකයේ ඉක්මවීමෙන් ලැබෙන ලෝකෙට කියන නම. ඒක විපස්සනා කරන ප්‍රතිඵලයක් මිසක රූප ලෝක බලනවා කියන එකක් නෙවෙයි. ඒක ලැබෙන ප්‍රතිඵලයක්. අයිති සංස්කෘතියේ වාසේ නාම කළා ඉලක ඉලක දැකීමේදී ඒ අවස්ථාව මේ ඒ දැන් රූප රූපයට සම්බන්ධ වෙන්න නැති සම්මතයි රූප රූපී වචනේ පාන්නේ. නැතර රූප ලෝකේ ඉක්මවීම අරූප ලෝකේ බොහොත් බාහිරවත්ටි ඇතුළත පිටත දෙක මාත්‍රාවත්ටි බාහිරවත්ටි දෙකම කරොත් අපිට රූප ලෝකේ ඉක්මවලා යන්න chance එකක් තියෙනවා. බාහිරවත්ටි වෙන දක්කල් අනිවාර්යයෙන්ම ඉන්දිය පරිපත්‍ය ලෝකේ රූප ලෝකේ ඉක්මවනවා. විකල්පයක් වශයෙන් කියනවා අනුන්‍ය වනන තමන්දිය වශයෙන් එතකොට අවස්ථාවක් සැලසෙනවා ඕනේ නම් රූප ලෝකෙ විනිවිද කාම ලෝකෙට යන්න. ඒක තමයි ලැබෙන්නේ විනිවිද රූපෙට. කාම ලෝකෙ විනිවිද රූපෙට. අයිතික ස්වාමීනාංශ වංශ ප්‍රශ්න තුනයි. මේ අන්තිමේ අන්තිමේ තුනේ. ස්වාමීනාංශ දුවා මේ ඒක ඇතුළත බැඳීම මධ්‍යම ප්‍රතිපදාව මධ්‍ය ප්‍රතිපදාවට ඉඳ තියෙන ඇතුළු බැලුවොත් පමණයි. මොකද බාහිර බලලා බලලා බලලා බලලා අපි ඇබ්බැහි වෙලා තියෙනවා. බාහිරේටමයි බලලා තියෙන්නේ ලෝකායත විශ්යන් කියන්නේ. ඇතුළත ගත්තට අන්තිම අනිවාර්යම මධ්‍ය ප්‍රතිපදාව නෙවෙයි. අර නීමා මඩකරන. එලහරකා බොඩ රජන දෙන්න ගැට කරලා දාපුවම එකෙක් මඩේ ගේකොත් අදින එක තියෙන්නේ. මේක එහෙම එකක් නෑ අපේ. අපේ මඩටම කියන්නේ. දැන් බොඩට ඇද්ද නැත්නම් අපිට මැදට ගන්න බෑ. ඉතින් අපි විකල්පයක් දෙනවා. ඇතුළත බැලීම කියන විපස්සනා වශයෙන් එතකොට අපි මෙතෙක් කල ඒකාන්තයෙන් බල බල ඉඳපත් වෙනවා අනිත් බලන්න හැකියාවක් තියෙනවා කියලා ඔක්කොම තියෙනවා අපි ඒක පොඩි chance ගන්න. ඒක හරිය අභියෝගශීලී දෙයක් හරියම සෙල්ලක්කාර දෙයක් රැඩිකල් රිෆ්ලෙක්ෂන්. ඉතින් මේ මේ මේ වැඩ කරන කට්ටිය අපි කියන තරහ වේ දැන් විනාඩි 5ක් වැඩි කරලා තියෙනවා. ඒක නිසා අපි අද සාර්ථකව ධම්මිවි දවසක් ගත කරා ධම්මිවි පදමනේ සඳහන් කරන මේ පින්නම් ගොඩක් කිරීමක් සම්ප්‍රදාන කුල අපේ ජීවිත කරන එක ආදී මේ භාවනාමය වැඩ භාවනාමය වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පාර්ශ්වනා සැපීමේදී සහභාගී වූ පිරිසඳා ගිලම්පස් සැපයීමේ දායකත්වය ලබා දුන් නියගේ දීමාපියන්ට සහ ඥාතීන් පිළිපිරිස ශ්‍රීමති ගුණතිලක මහත්මියගේ ස්වාමෝචාර පිටින්ස වජිර හිටිගේ මහතා ශ්‍රීමති ගුණතිලක මිය නන්දරියසිංහ හේමාලි හේගම මිය විසිනි ඒ අත්ංගේ උපස්ථානයක් තමයි ලැබෙන්න තියෙන්නේ. ස්වර්ණාංශයේ වැඩ කිරීමේ වැඩම කිරීම ප්‍රමාණ ගාස්තු පියදම් KHW මෙන්දිස් මාත්‍ය සරෝජිනී ගුරුකු මේ මල්ලවාරති අශෝක පිටසිකේ ස්තරා විසින් කරන්නදී. ඉතින් මේ ඒ ආකාරයේ මේ සිරුනාගීම සුරසිද්ධිය සඳහා කටයුතු নানা ආකාරයෙන් සම්මාදම් වීමෙන් මේ ශීර්ෂ නාම තම තමන්ගේ සඳහන් ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න අතර සියලු දෙනාටම මේ ගමන් කරන මාර්ගයේ බාධාවක් කරදරයක් නොකර නොදි නොවි ඉදිරියට යන්න ශක්තියක් ධෛර්යයක් බලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු මේ ආකාරයෙන් නම් කියලා දැකලා උදව් කරපැත්තෝ වගේම නොදක නොපෙනී උදව් කරන්නා වූ දැනේ සිහින ප්‍රයෝග කරන සියලු දෙනාගේම ශක්තිය නිසා අපි සාක්ෂි දවසක් ගත කරා. මේ සියලු දෙනාමත් මේකෙන් දැකලා සාක්ෂි පින්වන මොදන් වෙච්චා කියලා අපගේ නමින් මේ පරිලෝකීය මේ සඳහන් කර පින්වන කලත්තන්ගේ නමින් මේ පරිලෝකීය පෙරබක් වේ හෝ වේවා පින්වන මේ පරිලෝකීය පින් කැමති අන්තාඥාත් පිසක් වෙත්නම් ඒ අත්තන් මේ මේ දිහාට ඉතර මෙත්තා නිතය මන සිත් පහළ වේවා මේ පිළිසේ ඉඳගෙන සාදු කියලා පින්නවෝදන් වෙන්නාසේ හේතුත් පින්නා තැනක සිට පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සපාකට මේ කුසල ඒකාන්තයෙන් හේතු වීමෙන් උදාදී උත්මයන් වහන්සලා විසින් පරිණවදාගාලේ ශාන්ත සුන්දර නිවනටම මේ පිළ හේතු වාසනා වේවා නරක කල්යාණ නරක අසත්පුච්ච සමනෝඥ ඇත්තන්ගේ දැනුමක් ඇතිවීමක් වේවා පිළිසිතම කල්යාණ සත්‍යයන් වේවා යන ගමනේ ඉන්දියාවේ යම් මාර්ග බාධක කුසල කරදරයක් ඇත්නම් ඒ සියල්ල මේ කුසල ශක්තිය නිසා දුරුවන් වේවා ඒ උත්තරාධිකරණාචිලා කරන වැඩවලදී සාසුන්දර තත්වයට සුඛ ප්‍රතිපදාවෙන් කිපා විඥාමේ ළඟා වීමට මේ කියලා මේ කුසල අපිට එකතේ හේතු වාසනා වේවා මේ දාකුණ අපි සම්පූර්ණ කරලා කාටා සත්‍යයනා කිරීමේ අද දවසේ කටයුතු නිමාව සටහන් කරමු එක්තාවදාජම්මි සම්පතං කුඤ්ඤ සම්පතං සප්පේ දීවා සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මෛත්‍තිකා බුද්ධා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනම් හෝතු සිතා මුතු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සිතා මුතු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සිතා මුතු ඥාතයෝ විනා පුඤ්ඤ කම්මේන පාණී වාය සමාගමු සපතං සමාගමෝ යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන භාමී වාද සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන භාමී වාද සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය සාදු සාදු සාදු අභිවාදන සීලිස නිච්ඡං වද්දා කදායිනෝ තත්තාරෝ ධම්මා වද්දං ජීයායුවන්නෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච තතෝ නිපාන සම්පatti මිනාකේ සමිජ්ජතු